හරිම මේ පද පරමෝ පුදුම පද පරම පද පරම වෙලා සද්දම් අධිමානෙට වෙලා සද්ධාව ජනසෝ ආකාර පරිවිතක දිනිඥානකන්දී කියමු වෙලා අධිගම අධිමානටත්පත් වෙලා ලැබුණු අවස්ථාවත් අහිමි වෙලා යනවා. එතෙන්ටපත් වෙන්න එපා. හැම වෙලෙම ජීවිතය ගැන හිතන්න. සත්‍යවාදී වෙන්න. විචක්ෂණශීලී වෙන්න. යථාර්ථවාදී වෙන්න. කිසිදු දෙයක් හංගන්න එපා. කිසිදු කාරණාවක් මොනම හරි කාරණාවක් හිතේ හැඟීමක් සිතුවිල්ල මොනම හරි කාරණාවක් හැඟීමක් එක්කදෙනවා නම් ඒ ජීවිතවලට බෑ. ඒ නිසා විවෘත වෙන්නට ඕනේ. සත්‍ය කෙනා සත්‍ය කියන කෙනාට විශේෂයෙන් උපරිම විවෘත වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් කාගෙන සත්‍යයක් කාගෙන සත්‍ය කියන්නාගෙන් සත්‍ය වසන් වෙනවා නම් සත්‍ය කියන්නාට සත්‍ය වසන් කරනවා නම් කවරදාකවත් ඔහු සත්පුරුෂත් සත්පුරුෂයන්ගේ දැක්මකට යොමු වෙන්නේ අසත්පුරුෂ දැක්මක් තියෙනවා. සත්පුරුෂය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. ඉතින් ආර්යයන්ගේ දැක්ම ඇත්තෙක් වෙන්නේ කොහොමද? ආර්ය ධර්මයේ හික්මෙන්නේ කෙනෙක් කොහොමද? ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්නේ කොහොමද වෙන්නේ නැහැ. ලැබුණු අවස්ථාව අහිමි කරගන්න එපා. අහිමි වෙන්න එක එක නාමයෙන් වෙන්න පුළුවන්. මම ඔබට මේ විග්‍රහ කරේ ඒ මොනවා හරි ක්‍රමයකින් අහු වෙන විදිහ. අද අපි ගොඩක් වෙලාවට කාමය ඊළඟට අර වෙනාගම් වල කරුණු, දේශපාලන කතා. මෙව්වනේ ඒව විතරයි. ඒ කියන්නේ ඒවා අර එක එක මත් ඒ කියන්නේ එක එක විදිහට ඒ වගේ ප්‍රමාණ එච්චරයි. අහු වුණා නම් අහු වුණා. මම මේ ළඟදි කියලා කටුකම් සානන්ද පෙන්නපු එක. කනුවක් බදාගත්තත් අනුවක් බදාගත්තත් බදාගත්තාමයි. කනුව බදාගත්ත කෙනාට පෙන්වන්න පුළුවන්. උඹ ඔන්න කනුවක් බදාගෙන ඉන්නේ අතහැරපන් කියලා. අනුවක් බදාගත්ත කෙනාට පෙන්වන්න බෑ. බදාගත්ත දැන් ඔබට මම විග්‍රහ කරේ ධර්මයේ නාමයෙන් අනු බදාගන්න එක. කනු බදාගත්තම පෙන්වන්න පුළුවන්. අනු බදාගත්තම පෙන්වන්න බෑ. යාලා. යාලට යාලගේ භයානකත්වයේ යයි ජීවිතෝක යන ඉන්න තියෙනවා. එයාලගේ බහනපත් මේ අවස්ථාව අහිමි වෙන්නේ. අර කට්ටියන්ට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම ඉස්සරහලි. පෙන්ලා යමු කරන්න. ඒ නිසා හැම වෙලේම යුත් වෙන්න, අවංක වෙන්න, සත්‍යවාදී වෙන්න, ගුණවත් වෙන්න. ඒ වගේම යථාර්ථවාදී වෙන්න. නැත්තම් මේ දහම අහිමි වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක අපට උදුම්බරික සීනා සූත්‍රයේ පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනාටම නිවැරදිව සත්‍යවාදී බවට යොමු වෙන්න. නිවැරදිව ධර්මයේ කරා යොමු වෙන්න. නිවැරදිව ජීවිතයේ යථාර්ථ හිමීමට යොමු වෙන්න. නිවැරදිව ගුණවත් වෙන්න. ජීවිතේ සංවේගය ඇති කරගන්න. ඒ වගේම විවෘත භාව ඇති කරගන්න. මේ දහම් පරයය උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.